විදුරංග මහත්මයා පින්වත් ස්වාමින් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන් මම එක සායනස්ගේ බණ දේශනාවකදී අහුව සායනස් දැන් අපි ආහාරයක් ෆ්‍රිජ් එකේ ඇරලා ආහාරයක් හොයනකොටත් සායනස් එතන මහා කෙලෙස් ගොඩක් මතුවෙනවා කියලා එතන මමත්වේ තියෙනවා කාමච්ඡන්දේ තියෙනවා ඒ වගේ සායනස් දැන් කෙලෙස් ගොඩාක් තියෙනවා සායනස් එතකොට සායනස් අපි ඒ ඒක එතන සායනස් ඒ පොඩි දෙයටත් සායනස් අපි හිරියොත්ප්ප ඇති කරගන්න ඕනද ඒ කියන්නේ සයිනස් දැන් ගොඩක් වෙලාවට ආහාරයක් හොයනකොට ඒක හිතෙන්නේ නැහනේ මේ ආහාරේ හම්බාගෙන යනවනේ සයිනස් අර ඒ ඒ තරමටම සයිනස් හිටියොත් අප ඇති කරගන්න ඕනද සයිනස් ඒකෙකින් තීරණය කරන්න ඕන තමන්ගේ සති සම්පජඤ්ඤේ ප්‍රමාණය. දැන් ඒ හාමුදුරුවෝ කිව්වට තමන්ට රිජ් එක අරිනකොට සති සම්පජඤ්ඤේ පිහිටන්නේ නැත්නම් ඉතින් හිරියොත්ප්පේ ඇති කරගන්න විදියක් නැහැ. ඒ නිසා හිරියොත්ප්පේ ඇති කරගන්න නම් ඒ මොහොතේ තමන්ගේ මනසේ ඇති වෙන දුර්වලකම පිළිබඳව සිහිය උපදවා ගන්න ඉස්සලා පුරුදු ඒ සිහිය උපදවා ගත්තට පස්සේ සම්පජඤ්ඤේ ඒක ඒක විමසිලිමත්ව අර විදිහට හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් පරමාර්ථ වශයෙන් බෙදා බලන්න. අන්නේ කියන සති සම්පජඤ්ඤය ජනිත වෙනකොට තමන් තුළම අර කියන හිරියොත්ප්ප මතුවෙන්න ගන්නවා. ඒක කවුරුවක් කිව්ව පමණින් කාගේවත් නිර්දේශයක් මත හිරියොත්ප්ප ඇති කරන්න බෑ. ඒක සති සම්පජඤ්ඤයත් එක්ක අවදි වෙන්නට ඕන. අවදි වෙන තැනට හේතු. මොකද මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැ. එතකොට එහෙම ආත්මයක් සත්වයක් නැත්තම් කොහොමද මේක කරන්නේ? ඒකට අදාළ හේතු ප්‍රත්‍ය ගොඩනගන්නේ. එහෙම නැතුව කවුරු හරි කිව්ව අපට ඒ ඒ ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමෙන් අපට සුත්තමය ඥානයක් ඇති දැන් ඔබතුමී ඒ ගැන හිතනකොට චින්තාමය ඥානයක් ඇති වෙනවා. දැන් මේක භාවනාමය ඥානයක් බවට පරිවර්තනය කරන්න සති සම්පජාඤ්ඤයෙන් තමන්ගේ මනස ගැන අධ්‍යයනය කරන්න. එහෙම නැත්නම් උන්වහන්සේ මෙහෙම කිව්වා මෙතනදිත් අකුසල් මතුවෙනවා කියලා ෆ්‍රිජ් එක අරින්න ගියොත් එහෙම ඊට පස්සේ කණ්ඩත් ඕන කණ්ඩත් බෑ ඊට පස්සේ බණත් එපා වෙලා දහමත් එපා වෙලා මහා අවුලකට යනවා ඊට පස්සේ. ඒ ඉතින් දැන් Taman කැමති දෙයක් කණ්ඩත් නෑ ධර්මයේ සිහි වෙනකොට. ඊට පස්සේ ඒ ධර්මයේ සිහි කර කර නොකා ඉන්නත් බෑ. ඉතින් ඒතකොට නිකන් මානසික රෝගියෙක් වෙන එක නෙවෙන්නේ. ධර්මයේ තියෙන හැම ව්‍යාකූල වෙන්න නෙවෙයි. උන්වහන්සේ කියපු කාරණයෙන් සුත්තමේ ඥානයක් ඇති කරගන්න. ඒක මෙහෙම කල්පනා කරලා චින්තාමේ ඥානයක් ඇති කර. ඊට පස්සේ අපි පුහුණු වෙන්නේ අපේ අපේ ශක්ති ප්‍රමාණය. අපේ සති සම්පජාඤ්ඤය තියෙන ප්‍රමාණය. එතකොට ඒ ප්‍රමාණයට පුහුණු වෙනව වෙන්න ඉතින් වෙන කරන්න දෙයක් නැහැ නේ. උන්වහන්සේගේ ප්‍රඥාවේ ප්‍රමාණයට අපට පුහුණු වෙන්න බෑනේ. සරියුත් හාමුදුරගේ සති සම්පජාඤ්ඤයේ ප්‍රමාණයට අපට පුහුණු වෙන්න බෑ. අපි අවසානයේ එන්න නැත්තේ අපේ ප්‍රමාණයට. ඉතින් අපේ ප්‍රමාණය මදි කියලා හිතනවනම් ඒක වැඩි කරන්න. හරි සර්. අසමනස බොහොම පිංසානස